ඊළඟට දිනපතාම බුදුන් වන්දනා කරන අවස්ථාවේදී මාහට ඈනුම් යාම සිදුවේ. එසේ වීම නිසා මාහට මාගේ කාර්ය හරියාකාරව ඒ චිත්ත ඒකාග්‍රතාවයේ ඇතිව හඳුනන එතනින් ප්‍රශ්නේ ඉවරයි හඳුනන්නේ. චිත්ත ඒකාග්‍රතාවය ඇතුව කරගෙන යන්න බෑ කියන එක වෙන්න ඇති. ඉතින් ඒ ඈනුම් යාම කියන එක විවිධ හේතු නිසා සිද්ධ අලස බවත් එක්ක ඈනුම් යන්න පුළුවන්. අවශ්‍ය තරම් කයට ඔක්සිජන් නැති බව නිසා ඈනුම් යන්න පුළුවන්. ඊට පස්සේ දිරවන්න නැති දෙයක් ආහාරයට ගත්තාම තෙල් අධික මිරිස් අධික දෙයක් ගත්තාම ඈනුම් යන්න පුළුවන්. කය කැළඹුණොත් ඈනුම් යන්න පුළුවන්. ඒ කියන්නේ එක පාරට කය වේගවත්ව අපි දිවුවොත් කැළඹුණොත් ඇඟ ඇතුලේ වායු කුපිත වෙලා උද්ධංගම වායුව ක්‍රියාත්මක වෙන්න උනලා වමන යන්න, ඔක්කාරට එන්න, ඈනුම් යන්න ඒ වගේ දේවල් ඇති වෙන්නට පුළුවන්. එතකොට මේ වගේ විවිධ හේතු නිසා ඈනුම් යාම සිද්ධ වෙන්නට පුළුවන්. ඊළඟට ඇතුලේ වාතය පිරීමත් එක්ක ඈනුම් යන්නට පුළුවන්. ඉතින් ඒ නිසා තමන් විමසලා බලන්න ඕන මොකක්ද මෙතන තියෙන හේතුව? අලස බවද, ගත්තු ආහාරයද, එහෙම නැත්නම් මම ඒ වෙලාවේ මොන විදිහ ආහාරයක් දරන් හිටියේ, කයේ ස්වභාවය මොකද්ද, කයේ තෙහෙට්ටු බවද? ඉතින් හොයාගන්න ඕන මොකද්ද හේතුව කියලා. හොයාගෙන ඒකට යම්කිසි පිළියමක් යොදන්න. බුදුන් වැඳීම් පිළිබඳ කාරණයක් නෙමේ. ඒක ඉතින් බොහෝ විට බැලූ බැලමට අපට හිතෙන්නේ ඒක උදාසීන බව වෙන්න පුළුවන්. මොකද එතන වෙන්නේ තර අපි මුලින් කිව්වා වගේ අර ඇලීම් ගැටීම් ඊර්ෂ්‍යා මාන ඒවත් එක්ක ඉන්නකන් අපි නිකන් හොතට උද්‍යෝගිමත්ව ඉන්නවා. අර ඒවෙන් අයින් කරලා යම්කිසි කුසල ආරම්මණයක යොදන්න ගිය ගමන් නිකන් උදාසීන බවක් ඇති වෙනවා. ඒ නිසා බොහෝ දෙනාට බණ අහනකොට භාවනා කරනකොට බුදුන් වදිනකොට පොදුවේ ඈනුම් යන්න පුළුවන්. ඒ මනසේ ඇති වෙන උදාසීන බවත් එක්ක හැබැයි තවත් හේතු තියෙන්න පුළුවන්. ඒ නිසා විමසලා බලන්න ඕන ඒවයින් මොකක් නිසාද ඒක වෙන්නේ කියලා ඊට පස්සේ ඒකට පිළියමක් යොදන්න.